කරවන්න සසර දුකෙන් සදහට මත මිදෙන්න අවශ්‍ය කරන සියලු උපදේශ ලබා දීමේ අරමුණින් මේ සූත්‍ර දේශනා විවරණය කරන ධර්ම දේශනා මාලාව හඳුන්වා දී තියෙනවා. අද දවසට નિયમિત වෙලා තියෙන පින්වත්නි අපිට දේශනා කරන්නට චුල්ල කම්ම විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ තමයි මේ සූත්‍ර ධර්මයේ තියෙන්නේ. විභංග වර්ගයේ බද්දේක රත්ත සූත්‍ර හතර ඒ වගේම කම්ම විභංග සූත්‍ර දෙකක් තියෙනවා චූල කම්ම මහා කම්ම කියලා. ඒ වගේම සලායතන විභංග උද්දේශ විභංග, අරණ විභංග, ධාතු විභංග, සච්ච විභංග, දක්ෂිනා විභංග කියන මෙන්න මේ සූත්‍ර දේශනා 12න් අද දවසේට අපිට નિયમિત වෙලා තියෙන්නේ පස්වෙනි සූත්‍ර දේශනාව චුල්ලකම්ම විභංග සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ පින්වත්නි ස්ථානය තමයි මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ස්ථානය සරත් නුවර ජේතවනාරාමය. සවැත්නුවර ජේතවනාරාමේදී තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. කවුරුන් නරඹයාද භාග්‍යවතුන් වහන්සේ සුබ කියන මානවකයා අරමුණු කරගෙන. එතකොට මේකට නිදාන කතාව. ඒකට මේකේ නිදානේ මේ සූත්‍රය ඉදිරිපත් කරන්න හේතුව කුමක්ද? පුද්ගල වේමාත්ත්වතාවයට හේතු සඳහන් කරන සූත්‍ර දේශනාවක්. ඒ කියන්නේ මේ ලෝකයේ ඉපදෙන මිනිස්සු විවිධාකාරයි. ඒ විවිධාකාර වීමට හේතුව තමයි නිදානේ හැටියට මේ සූත්‍ර දේශනාව එලි පෙහෙලි වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවට නිදාණයට ගැළපෙන විදිහට පපංච සූදනී මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ මේකේ මූලාරම්භයේ බොහොම අපිට පැහැදිලි වෙන විදිහට පින්වතුන්ට පැහැදිලි වෙන විදිහට මේකේ නිධානයට හේතු ඉදිරිපත් කරනවා. ඒ වගේම මේකේ සැඟවුණු අර්ථයන් ටීකාවේ විස්තර කරලා තියෙනවා. ඉතින් මුලින්ම මම මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරන්නේ ඒ කතාවෙන්ම නිදා අටුවා කතාවෙන්ම පටන් ගන්නවා. පින්වත්නි මේ සූත්‍ර දේශනාවට මුල් වෙන්නේ ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාවට මුල් වෙන්නේ සුබ කියන මානවකයා. එතකොට මේ සුබ කියන මානවකයා කවුද කියලා අපි දැනගන්න ඕන. පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පසේනදී කොසල් රජතුමාගේ පුරෝහිත බමුණගේ නම තමයි තෝදෙය්‍ය. පසේනදී පසේනදී කොසල් රජතුමාගේ පසේනදී රජතුමාගේ පුරෝහිත බමුණගේ නම තමයි තෝදෙය්‍ය. එතකොට තෝදෙය්‍ය කියලා කියන්නේ සැවැන් නුවරට සමීපයේ තිබිලා තියෙන තුදී කියන ගම. සැවැන් නුවරට සමීපයේ තුදී කියන ගමක් තිබ්බා. එතකොට මේ ගමේ ප්‍රධානයා, ගමේ අධිපතිය හින්දා තමයි තෝදෙය්‍ය කියලා මේ තැනත්තාට මේ බමුණට මේ පූජෝහිතතුමාට නම ලැබුණේ. මෙයාට විශාල ධනයක් තිබුණා. විශාල ධනයක් තිබුණා 87 කෝටියක් විතර මෙයාට විශාල ධනයක් තිබ්බා. මේ ධනයක් තිබිලා හැබැයි මෙයා මහ ලෝභයි. මෙයා ගොඩාක් ලෝභ කෙනෙක්. මෙයාගේ ප්‍රතිපදාවම ලෝභය පිළිබඳ ප්‍රතිපදාවක් තමයි තිබ්බේ. මෙයාගේ ප්‍රතිපදාව කොහොමද කියනවා නම් මෙයා කල්පනා කරා හැම වෙලෙම අනිත් අයට උපදෙස් ලබා දුන්නා යම් කෙනෙක් කාට හරි මොනවා හරි දෙනවා නම් යම් කෙනෙක් කාට හරි මොනවා හරි දෙනවා නම් එයාට අනිවාර්යයෙන්ම වස්තුව ෂේ වීමක්මයි වෙන්නේ ෂේ නොවි තිබීමක් නම් වෙන්නේ නැහැ කියලා සඳහන් කරා. මෙයාගේ අනුශාසනාව තමයි යම්කිසි කෙනෙක් Taman සතු දෙයක් කාට හරි දුන්නොත් Tamanගේ වස්තුව ෂේ වෙනවාමයි ෂේ නොවි තියෙන්නේ නෑමයි කියලා ඒ තැනත්තා හරියට නිකම් මී වදයක මී මැස්සම් පැණි එකතු කරනවා වගේ මෙයා මොකද කරේ ධනෙ පුළුවන් තරම් එකතු කරා මම පඬිතෙක් කියලා හිතාගෙන තයි මේ බමුණා පඬිතෙක් කියලා හිතාගෙන ධනෙ එකතු කරන්න පටන් ගත්තා ජේතවනාරාමේ සමීපයේම හිටිය හැබැයි බුදුරජාණන් වහන්සේට කැඳ ටිකක් බත්යන් දැක්වත් කවදාකවත් පූජා කළේ නැහැ 87 කෝටියක් ධනෙ තිබ්බට දානය කියන දෙයක් පූජා කළේ නැහැ. දන් දුන්නේ නැහැ. ඇයි ඒ වස්තුව ෂේ වෙනවා කියන අදහස තිබෙන දැඩි ලෝභකමක්. මේ දැඩි ලෝභකමක් හින්දා මොකක්ද උනේ පින්ගන්නේ මේ බමුණුතුමාට මියපරලෝ ගිහිල්ලා තමන්ගේ ගෙදරම බලු කුක්කෙක් වෙලා ඉපදුනා. තමන්ගේ ගෙදරම අධික ලෝභය නිසා බුදුන් වහන්සේට යමක් පූජා නොකළ නිසා අධික ලෝභය නිසා අට කතාවේ සඳහන් වෙනවා ඒ ගෙදරම බලු කුක්කෙක් වෙලා ඉපදුනා. එතකොට මේ තෝදෙය බමුණගේ පුතාගේ නම තමයි සුබ කියන මානවකයා. ඇයි මේ මානවකයාට සුබ කියලා කියන්නේ කියලා අට කතාව විස්තර කරනවා. ප්‍රසාදයේ එළවෙන දැකුම් කළු පෙනුමක් තිබිලා තියෙනවා මේ තරුණයාට ප්‍රසාදයේ එළවෙන දැකුම් කළු පෙනුමක් තිබිලා තියෙනවා ශරීර අංගයන්ගේ බොහොම හොඳට පිහිටලා තිබුණා ඒ නිසා තමයි මෙයාට මේ සුබ මානවකයා කියලා කියන්නේ තෝදෙය බමුණුතුමාගේ පුතා මේ සුබ මානවකයා අර gedere ඉපදුණු බල්ලා කවුද කියලා දන්නේ ඉතින් මේ බල්ලට හරිය ආදරේ. තමන් ආහාර අනුභව කරන විදිහටමයි බල්ලටත් ආහාර දෙන්නේ. ඒ වගේම තමන් නිදා ගන්න තැන්වල, සැතපෙන තැන්වල තමයි බල්ලාත් නිදි කරවන්නේ. හරියම ආදරෙන් මේ බල්ලට කටයුතු කරා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවන්ත කෙනෙක්. හිමිදිරි පාන්දරම පින්වත්නි අද දවසේ මං කාටද පිහිට වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට දකිනවා මේ තෝදෙය බ්‍රාහ්මණයා, තෝදෙය පුරෝහිතයා, තෝදෙය බමුණුතුමා අධික ලෝභයේ හින්දාම මිය පරලව ගිහිල්ලා තමන්ගේම ගෙදර බලු කුක්කෙක් වෙලා දැන් ඉපදිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරා මම මේ ගෙදරට පින්නපාතේ වැඩලා මේ සිදුවීම පිළිබඳ කතා කරොත් ඒ බමුණගේ පුතා සුබ කියන මානවකයා තෙරුවන් සරණ යන උපාසකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ බල්ලා මරණයටපත් වෙලා අවීචි මහා නරකයේ උපදින්න ඉන්න කෙනෙක්. ඉතින් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වෙන්නට සසර පින් තියෙන ඒ සුබ මානවකයා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ පින්වත්නි පාන්දරම පාසූරු දරාගෙන ගමට වැඩම කරලා මේ සුබ මානවකතුමා ගෙදරින් එළියට ගිය වෙලාවේ මේ ගෙදරට පින්ඩපාතේ වඩිනවා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි පින්ඩපාතේ වැඩම කරනකොට මේ බල්ලා මේ බල්ලා අර Taman නිදා ගන්න තැන්වලමනේ නිදාගෙන හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩපු ගමම්ම සසර පුරුද්දට පින්වත්නි බුරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මෙයාට සිහි උපද්දවන්න ඕනේ කියලා නම කියලා කතා කරා කලින් භවයේ. තෝ දෙය ගිය භවයේ මට ආක්‍රෝෂ පරිභව කළා මට නිඳා කරලා මේ පාර බල්ලෙක් කියලා ඉපදුනා. දැන් මේ මන් ළඟට බුරබුරා ආපු නිසා අවීචි මහා නරකයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා ඊළඟ ප්‍රතිසන්දිය පිළිබඳ මේ බල්ලට සඳහන් කරනකොට බුද්ධානුභාවයෙන් අට කතාවේ සඳහන් කරනවා බුද්ධානුභාවයෙන්ම පින්වත්නි මේ බල්ලට එකපාරම ගිය භවය දැනෙන්න පටන් ගත්තා. මෙයා අර ඇඳේ නිදාගන්න එක පැත්තකින් තියලා gedara ඔළුව හකුළු කරගෙන ලිබ්බොක්කේ අලු තියෙන තැනක ගිහිල්ලා දැන් මෙයා ඉන්නවා. අර තෝදෙය බමුණුතුමාගේ පුතා සුබමානකතුමා බැහැරට ගිහිල්ලා ආපු වෙලාවේ දැන් දකිනවා බල්ලා වෙනදා වගේ නෙමෙයි මේ අලුගුඩේ තමයි දැන් අද ඉන්නේ. කවුරු හරි මේ දනත්තාට කරදර කරලා තිනා මේ බල්ලාට මගේ කරදර කරලා තියනවා කියලා වටේ ඉන්න කට්ටියෙන් අහනකොට හැමෝම බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩපු නිසා පින්ඩපාතයේ වැඩමුළු නිසා තමයි මේ බල්ලාට මේ දේ වුනේ කියලා සඳහන් කරා. ඉතින් තමන්ගින්ට හරියටම තරහ ගියා පින්වත්නි. තමන්ගේ තාත්තගේ නම කියලා තමයි මේ බල්ලට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළේ. මේ බව මිනිසුන් සඳහන් කරාට පස්සේ මේ සුබ මානවකතුමාට හොඳටම කිපුණා. හොඳටම තරහ ගියා. තරහගින් මේ තනත්තා ඒ මිනිසුන්ට කියනවා මගේ තාත්තා මරණයටපත් වෙලා මගේ තාත්තා බමුණෙක් මගේ තාත්තා පූජිතතුමා මගේ තාත්තා මරණයටපත් වෙලා බඹලෝ ඉපදිලා ඉන්නේ මගේ තාත්තා කවදාකවත් බල්ලෙක් වෙන්න විදිහක් නැහැ. තෝදෙය කියලා බල්ලෙක් මේ ලෝකේ ඉන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ මගේ තාත්තට බල්ලෙක් කියලා ආමන්ත්‍රණය කළා නින්දා කරනවා. මගේ තාත්තා බල්ලෙක් බවට පරිවර්තනය කරනවා. ඒ නිසා මේ ශ්‍රමණයාණන් වහන්සේ හිතෙන හිතෙන විදිහට යමක් කියන කෙනෙක්, හිතෙන හිතෙන විදිහට යමක් ප්‍රකාශ කරන නිසා බොරු කියන කෙනෙක් මම බොරු කිව්වා මුසාවාදය කිව්වා නේද කියලා බවත් ගෝතමයන්ට මම ගිහිල්ලා අහන්න ඕන නිඳා කරන්න ඕන බොරු කියන්න එපාය කියලා මේ තැනත්තා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. බුදුරජාණන් වහන්සේ දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ කුමාරයා මේ බමුණු කුමාරයා සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා කියලා දැනගෙන තමයි මේ දේ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුන් වහන්සේ කලින්ම දැනගන්නවා මෙයා මේ වාද කරන්න ඉන්නේ මාත් එක්ක. ඒ නිසා වාද කරන්න ඉඩ දෙන්නේ නැතුව මෙයාටත් මේ යමක් කියන්න ඕනේ කියලා මේ කාරණාව එහෙමම කියලා හරි මම කියන්නේ ඔබගේ තාත්තා තමයි මේ බල්ලෙක් කියලා අයපදුනේ. මේක දැනගන්න ඕන නම් මේක දැනගන්න ඕන නම් පුංචි වැඩක් කරන්න මොකද්ද කරන්න ඕන වැඩේ දැන් බල්ලා ඉන්න විදිහට හිමීට එකතු කරගෙන වතුර මිශ්‍ර කරන්නේ නැතුව හොඳට කිරිබතක් හදලා මේ බල්ලට කවන්න පුළුවන් නම් ගෙදර ගිහිල්ලා මේ බල්ලට කවලා ඇඳේම නිදි කරවලා හිමීට නිින්ද යන්න යනකොට ඔළුව අත ගාලා අහන්න මේ Tamanට තියෙන වස්තුව කොහේ හරි තියලා තියනවාද කියලා පුතාට දුන්නේ නැති වස්තුව කොහේ හරි තියලා තියනවාද කියලා අහන්නේ කියලා. දැන් මේ මානවකතුමා හරි සතුටින් ගෙදර ගියා. ඇයි බල්ලා තිබ්බ නැති මට කොහේ හරි තියෙන වස්තුවක් පෙන්නුත් ඒක Tamanට කොහොමද ලාභයන්නේ හැබැයි බල්ලා එහෙම වස්තුවක් මට පෙන්නුවේ නැත්තම් මම බුදුරජාණන් වහන්සේට මුසාවාදයෙන් චෝදනා කරන බුදුන් වහන්සේගෙත් එක්ක ඇවිල්ලා මං වාද කරනවා බොරු කිව්වාය කියලා හරි සතුටින් ගියා ඇයි බල්ලා වස්තුව තියෙනවා කියලා පෙන්නුවොත් එහෙම Tamanට වස්තුව හම්බ වෙනවා පෙන්වුවේ නැත්තම් බුදුන් වහන්සේට ඇවිල්ලා චෝදනා කරන්න පුළුවන් කියන කාරණා දෙක මත මේ බමුණුතුමා යනවා. සුභමානවතුමා යනවා. ගියාට පස්සේ පින්වත්නි අර කිරිබත දීලා ඔළුව අත ගන්නකොට මේ බල්ලා බුරබුරා ගිහිල්ලා පින්වන්නේ නිදන් තියෙන දැන් පෙන්නනවා මේ ලක්ෂ ගණන් වටිනා මිරි වැඩි සංගල රන්තලි කහවණු ඒ රත්තරන් මාල තියෙන දැන් පෙන්නකොට මේ කුමාරයා මේවා ගොඩ ඇරගෙන බමුණු කුමාරයා ගොඩ ඇරගෙන මේ අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි බල්ලෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ නැහැ. බල්ලෙකුට පුබ්බේ නිවාසා පෙරවිසූ කඳපිලිවෙල දැනගන්න පුළුවන් ඥානයක් නැහැ. බුද්ධානුභාවයෙන් බුද්ධානුභාවයෙන් බුදුන් වහන්සේගේ අදිෂ්ඨාණයෙන් තමයි මේ බල්ලට මේ පෙර භවයන් සිහි වෙන්නේ. ඒකයි මේ මේ විදිහට උත්තර දෙන්නේ කියලා පරණ පුරුද්දට තමයි බුදුන් වහන්සේට බුරන්නේ. සිදුවීම මොකද්ද කියලා දන්නේ නැතුව හැබැයි මේ සූත්‍රය දේශනා කරන්න ඕනේ හින්දා බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවයෙන් මේ බල්ලට දැනෙන්න අරිනවා කලින් භවයේ. ඉතින් බල්ලට විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. මගේ පුතත් මං කවුද කියලා දැනගත්තා කියලා විශාල පීඩාවටපත් වෙනවා. ඉතින් පුතා බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සර්වඥ කෙනෙක් මට හොයාගන්න බැරි තරම් අපි දන්නේ නැති දේවල් බුදුන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මගේ තාත්තමයි කියලා ඔප්පු කරා මහා ප්‍රබල දැනුමක් තියෙන කෙලෙත් බුදුරජාණන් වහන්සේ සර්වඥයි ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 14ක් අහන්න ඕන. මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා ප්‍රශ්න 14ක්. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය හරියටම මට දැනගන්න එක එක ප්‍රශ්න අහලා හරියන්නේ අටුව තීකාවේ සඳහන් කරනවා පින්වන්නේ කර්මයෙන් ප්‍රශ්න අහනවා. කර්මයේ කර්ම ඵලයේ පිළිබඳව මම බුදුරජාණන් වහන්සේගෙන් ගැඹුරින් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න 14ක් අහනවා. ඒ 14ට පිළිතුරු දෙන විදිහට සර්වඥතා ඥාණය මං හරියටම දැනගන්නවා කියලා මේ සුබ මානවකතුමා සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා මේ සුබ මානවකතුමා යනකොට බුදුරජාණන් දෙවෙනි වතාවට යනවා දැන් පළවෙනි පාර ගිහින් ආවනේ දෙවෙනි පාරට යනවා දැන් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දැනගන්නම් මෙයා හරි මාන්න අධික බමුණු කුමාරයෙක් මේ සුභමානවතුමා අධික මාන්නයක් තියෙන කෙනෙක් පණ්ඩිත මාන්නී කෙනෙක් පන්නේද යමක් කියන්න වාද කරන්න දක්ෂ කෙනෙක්. ඒ නිසා මම මේ තැනත්තා අහන ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා තේරෙන්නේ නැති විදිහට කියලා කල්පනා කරා බුදුන් වහන්සේ. ඉතින් සුභමානවතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සුභමානවතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්න 14ක් අහනවා පින්වත්නි. ඒ ප්‍රශ්න 14 තමයි සුබ මානවකතුමා අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ එකම මනුස්ස ලෝකයේ ඉපදෙන මිනිස්සු අතර දීර්ඝාස භුක්ති විඳින මිනිස්සු ඉන්නවා. අල්පායස භුක්ති විඳින මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ඒකට ප්‍රත්‍ය කුමක්ද කියලා ප්‍රශ්න දෙකක් අහනවා. ඊළඟ ප්‍රශ්න දෙක තමයි මේ ලෝකයේ එකම මනුස්ස ලෝකයේ ඉපදෙන මිනිස්සු අතර අධික රෝගාබාධ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම අල්පාබාධ තියෙන අය ඉන්නවා. මේකට හේතුව කුමක්ද? ඊළඟට අහන ප්‍රශ්න දෙක තමයි මේ ලෝකේ වර්ණවත් මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ දුර්වර්ණවත් මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ඒ වගේම මේ ලෝකේ ඉන්නවා අල්පේශාක්‍ය අය, ඒ කියන්නේ පිරිවර අඩු අය මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. තමන්ගේ විශාල පරිවාර සම්පත්තියක් තියෙන මහේශාක්‍යයයි ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා අහනවා. ඊට පස්සේ යන මේ ලෝකේ ඊටාම දුප්පත් මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ ඊටාම පෝසත් මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා අහනවා. ඒ වගේම අහනවා මේ ලෝකේ ඉන්නවා නීච කුලවල පහත් කුලවල මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ උච්ච කුලවල මිනිස්සු ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා අහනවා. ඒ වගේම මේ ලෝකේ ප්‍රඥාවන්තයයි ඉන්නවා. මේ ලෝකේ දුෂ්ප්‍රඥා ඉන්නවා. ඒකට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා ප්‍රශ්න 14ක් අහනවා. බුදුරජාණන් වහන්සේ සුභගේ ගැටලුව 14ක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි පිළිතුර ලබා දෙන්නේ කොහොමද තේරෙන්නේ නැති විදිහට පිළිතුරේ මාතෘකාව පිළිතුර බුදුන් වහන්සේ ලබා දෙන පිළිතුරේ මාතෘකාව විතරයි කියන්නේ මාතෘකාව එහෙම නැත්නම් ඒකට සඳහන් කරනවා ಉದ್ದೇಶය කියලා බුදුරජාණන් වහන්සේ මේ අහන ප්‍රශ්නේ මොකක්ද අහන ප්‍රශ්නේ එකම manuss ලෝකයේ දීර්ඝායුෂ ලැබෙන්න අල්පායුෂ ලැබෙන්න හේතුව කුමක්ද එකම මනුස්ස ලෝකේ රෝගාබාධ වැඩි වෙන්න මිනිසුන්ද රෝගාබාධ අඩු වෙන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? එකම මනුස්ස ලෝකේ මිනිසුන්ගේ වර්ණවත් වෙන්න දුර්වර්ණවත් වෙන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? එකම මනුස්ස ලෝකේ මහේශාක්‍ය වෙන්න අල්පසාක්‍ය අල්පේශාක්‍ය වෙන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? එකම මනුස්ස ලෝකේ දුප්පත් වෙන්න පොහොසත් වෙන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? එකම මනුස්ස ලෝකේ නීච කුලවල උපදින්න උච්ච කුලවල උපදින්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද එකම මනුස්ස ලෝකයේ දුෂ්කාඥවණ්ඩ ප්‍රඥාවණ්ඩ හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි පිළිතුර හැටියට ලබා දෙනවා මාත්‍රිකාවක් විතරක් එහෙම නැත්නම් ಉದ್ದೇಶයක් විතරක් මොකද්ද කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනපනීතදායි මේ මානවකයාට මේක තේරුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා මෙයාට මේක තේරෙන්නේ නැති වෙන්නේ කියලා. ඇයි මෙයා මාන්න අධික කෙනෙක් මේ මාන්නය කඩන්න අවශ්‍ය වෙන හින්දා කියලා අටුවාචාර්යන් වහන්සේ බොහොම ලස්සනට පපංච සූදනීහි විස්තර කරන මේ පින්වතුන්ට පොත් වහන්සේ ලබාගෙන කියවලා බලන්නට සැක සංකා දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මානවකතුමා බොහොම පැහැදීමටපත් වුණා. මේ පැහැදීමටපත් වෙලානේ දැන් ධර්මය අහන්න ගියේ තමන්ගේ මාන්නේ නිසා මේක තේරුනේ නැහැ. ඒ නිසා මේ තනත්තා සත්‍යවාදීවම කියන භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මට පිළිතුරු ලබා දුන්නේ මාතෘකාවක් විතරයි. පිළිතුර හැටියට මට කෙටියෙන් මේක කිව්වේ. මේක ಉದ್ದೇಶයෙන් විතරයි මට කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ මට මේ ප්‍රශ්න 14 පිළිතුර විස්තර කරලා කියලා දෙන්න, විභජනය කරලා කියලා දෙන්න මේකේ නිर्देशය කියලා දෙන්න කියලා විස්තර වශයෙන් ආපහු අහනවා පින්වන්නේ. ඒ Tamande ඒ කෙටියෙන් කියපු එක මාතෘකාව විශේෂයෙන් පිළිතුර මාතෘකාවක් වගේ කෙටියෙන් ලබා දුන්න එක තේරුණේ නැහැ. අනේ බුදුරජාණන් වහන්සේ මට මේක විස්තරය කියලා දෙන්න. ඒකනේ මේක විභංග වර්ගයේ තියෙන සූත්‍රයක් පින්වත්නි. විභංගය කියලා කියන්නේ මේක විස්තරය කියලා දෙන එක කියන එක. නේද මජ්ක්‍ධිම නිකායේ වැඩිම සූත්‍ර ප්‍රමාණයක් තියෙන මේ විභංග වර්ගයේ. ඒ කියන්නේ වර්ග අතර සූත්‍ර 10 ගානෙනේ තියෙන්නේ. මේ විභංග වර්ගයේ සූත්‍ර 12ක් තියෙනවා. එතකොට මේ විභංග කියලා කියන්නේ ඊට අදාළ දැන් මේක චුල්ලකම්ම විභංග, මහා කම්ම විභංග කියලා සූත්‍ර දෙකක් තියෙනවා. මේක කර්මයේ පිළිබඳ පින්වත්නි විස්තරය කියා දෙන සූත්‍රයක්. කර්මයේ පිළිබඳ බොහෝ විස්තර කියා දෙන සූත්‍ර දේශනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරන මෙයාට ඊළඟ පිළිතුර හැටියට නිද්දේශය එහෙම නැත්නම් විභංගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි හොඳට කල්පනා කරලා බලන්නට ඕන ශක්ති ප්‍රමාණයෙන් දරන්න ඕන. ඇත්තටම අපි හැම දිනාටම තියෙන ගැටලුවක් පින්වන්නේ මේ විස්තර කරන්නේ. නේද? මේ ලෝකයේ දීර්ඝායස අල්පායස තියන අය ඉන්නවා. මේ ලෝකයේ බොහෝ ලෙඩ තියෙන බොහෝ ලෙඩ නැති අය ඉන්නවා. මේ ලෝකයේ වර්ණවත් අය දුර්වර්ණවත් අය කොච්චර ඉන්නවද මේ සමාජයට අවධානය යොමු කරලා බලන්න දුප්පත් පොහොසත් අය ඉන්නවා අල්පේශාක්‍ය මහේශාක්‍ය අය ඉන්නවා ඒ වගේම තමයි මේ ලෝකයේ ප්‍රඥාවන්තයි දුෂ්ප්‍රඥායි ඉන්නවා නීච කුල වල උච්ච කුල වල අය ඉන්න අය ඉන්නවා මේකට හේතුව මොකක්ද මේකට හේතුව කුමක්ද මේකට ප්‍රත්‍ය කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්මං සත්‍යේ විභජති යදිදං හීනම් පනීතතාය කර්මය තමයි ඕනෝන් බෙදෙන ඕනෝන් හීන ප්‍රනීත විදියට බෙදා දක්වන මූලාශ්‍රය මොකද්ද කර්මයයි කියලා දේශනා කරනවා පින්වත්නි කර්මය කියන්නේ මොකක්ද යම් කිසි කෙනෙක් කයෙන් කරන දෙයක් වචනයෙන් කරන දෙයක් දිහා බලාගෙන අපිට කර්මයෙන් නිගමනය කරන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. දැන් බලන්න අපි ගමනක් යනකොට අපිට හම්බෙන් කඩිරලක් පෑගෙනවා. හොඳද? කඩිරලක් පෑගිලා ඒ කඩියෝ මරණයටපත් වෙනවා. කුහුඹුව මරණයටපත් වෙනවා. අපි දකින්නේ අපිට කවුරු හරි පෙන්නනා ඔන්න දැන් ගමනක් ආපු විදියට වේගෙන් ආපු විදියට ওই බිම ඊටපු කඩිරැල මරණයටපත් වුණානේ සපත්තුවට පෑගිලා දැක්කේ නැද්ද කියලා අහනවා. එතකොට අපි සිංහනාද පවත්වනවා කොහොමද? මට ඒ වෙලාවේ චේතනාවක් තිබ්බේ නැහනේ මං ඒ හින්දා මේ කර්මය කළේ නැහැ කියන. ඒ කියන්නේ අපි කර්මය ගැන දන්නවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා අපි දන්නවා පින්වත්නි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ චේතනාවමයි කර්මය කියලා මානසික තියෙන උත්සාහය තමයි කර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට කර්මය කියන්නේ හොඳ නරක දෙකටම යහපත් හෝ අයහපත් හෝ මේ දෙකටම කර්මය කියලා තමයි පිනපව දෙකටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි දන්නා බිම්බිසාර මහරජතුමාට කර්ම විපාකයක් හැටියට කකුල් ලුණු දාලා කකුල් පලනවා තමන්ගේ දරුවා. සුනීත කසලා දිනවා කර්ම විපාකයක් හැටියට ආන් වගේ පෙර කරන කර්මය කම්මස්සකෝමී කම්මදායාදෝ මට හම්බ වෙන දායාදය හම්බ වෙන්නේ කර්මයෙන් පරණ ජීවිතවල ඇතිවෙච්ච මානසික උත්සාහය නිසා ක්‍රියාකාරකම් නිසා තමයි මට මේ ජීවිතේ හම්බ වෙන්නේ කම්ම යෝනි මගේ ඉපදෙන්න ආදී කර්මයම තමයි හේතු වෙන්නේ මට මේ ජීවිතේ මගේ අම්මා කවුද මගේ තාත්තා කවුද අපිට දරුවෝ ඉන්නවනම් අපිට ස්වාමීවරු ඉන්නවනම් භාර්යාවරු ඉන්නවනම් ඒ ඔක්කොම පින්වන්නේ කර්මයෙන් දායාදුන අයද නැද්ද අම්මා කියන්නේ මට කර්මානුරූපව ලැබුණ කෙනෙක්. තාත්තා කියලා කියන්නේ මට කර්මානුරූපව ලැබුණ කෙනෙක්. අපි ගිය භවයේ තාත්තා කවුද කියලා දන්නේ නැහැ. අපි ඊට ඉස්සල භවයේ අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. මේ භවයේ කර්මානුරූපව හම්බ වුණ කෙනා අම්මා තාත්තා. මේ පාර කර්මානුරූපව සහෝදර සහෝදරිය අපිට මුණ ගැහෙනවා. කල්යාණ මිත්‍රයෝ හම්බ වෙනවා. නේද? එතකොට පිනපව අනුව අපිට හම්බ වෙන පිරිස අපි මගේ අම්මාය, මගේ තාත්තාය, මගේ දරුවෝය, මගේ ස්වාමියාය, මගේ භාර්යාව කියලා අපි ඒ අයත් දැඩිව බැඳලා ඉන්නවා. හැබැයි අපිට මරණයටපත් වුණාට පස්සේ ආපහු අපි නිවන් අවබෝධ කරලා හිටියේ නැත්නම් කර්මානුරූප ආල්කෝහේ හරි උපදින අපෙන් අනේ ඉතින් මේ කර්මය ලෝකයේ සියලු දේ සිද්ධ වෙන එකම දේ කර්මය නෙමේ නමුත් කර්මයේ ලොකු ප්‍රබල බලපෑමක් අපේ ජීවිතවලට එල්ල කරන බව බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විසඳන විදිය විස්තරය අපිට වටිනවා ඒක අපි ඉගෙන ගන්න බලමු මේ කෙටි වේලාව ඇතුළත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්නි සමහර මේ ලෝකේ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රාණඝාතය කරනවා සත්වයෝ මරනවා පින්වත්නි තමන්ද රිදෙනවා කියලා අනිත් අයට තමන්ද කොනිටනකොට රිදෙනවා හූරනකොට රිදෙනවා තමන්ද ගහනකොට රිදෙනවා හැම සතාටම පින්වන්දි රිදෙනවා එහෙම ඒක මතක නැතුව බොහෝ අය ප්‍රාණඝාත කරනවා ප්‍රාණඝාතය කරහට පස්සේ පින්වන්දි තවත් කෙනෙක්ගේ ජීවිතය තොර කරනවා සමහර අය එළවලු කපනවා වගේ සත්තු කපලා දානවා පාන් කපනවා වගේ සත්තු කපලා දානවා මෙහෙම යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් පණ ඇති සතෙක්ගේ ජීවිතය තොර කරනවා නම් ඒ තනත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයෙන් පස්සේ නිරේ උපදිනවා නිරේ කියලා කියන්නේ මහා දුක් තියෙන තැන නිරේ උපදිනවා නිරේ ඉපදුන් නැත්නම් එහෙම manuss ලෝකේ ඉපදුනොත් එහෙම මෙයාගේ ජීවිතය ආවිසය අල්ප වෙනවා පින්ගානේ අන්න බලන්නකෝ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ඒ කියන්නේ සුවල්ප ආයුෂ ඇතිවීමට හේතු වෙන ප්‍රතිපදාවෙන් සුවල්ප ආයුෂ ඇති අය බවට පත් වෙනවා. එහෙනම් ඔන්න බලන්න යම්කිසි කෙනෙක්ට මේ ලෝකයේ මනුස්ස ලෝකයේ ඉපදිලා අඩු ආයුෂයෙන් මැරෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි හොඳට මේක දරා ගන්න ඕන. හොඳට මේක තේරුම් අරගන්න ඕන බුදුන් වහන්සේ දේශනා කරන ධහම. අඩු වයසෙන් මරණයට පත්වන අල්ප ආයුෂ ලැබෙන්න හේතුව මොකද්ද? ප්‍රත්‍යය මොකද්ද? මානවකය සුවල්ප ආයුෂ ඇතිවීමට හේතු වන ප්‍රතිපදාවෙන් තමයි සුවල්ප ආයුෂ ලැබෙන්නේ. එහෙනම් සුවල්ප ආයුෂ ලැබෙන්න හේතු වන ප්‍රතිපදාව මොකද්ද? පණ ඇති සතුන් මරණයටපත් කිරීම. යම් කෙනෙක් පණ ඇති සතුන් මරණයටපත් කරනවා නම් එයා නිරේ උපදිනවා. නිරේ උපදුන් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුස්ස ලෝකේ උපදිනවා නම් එයාට සුවල්ප ආයුෂයක් තමයි ලැබෙන්නේ. එහෙමනම් සුවල්ප ආයුෂයක් ලැබෙන ප්‍රතිපදාව තමයි සුවල්ප ආයුෂ ඇතිවීමට හේතු වෙන ප්‍රතිපදාවෙන්ම තමයි සුවල්ප ආයුෂයක් අපිට ලැබෙන්නේ. එහෙනම් සත්ත්ව ඝාතනය කරන අයට ඒ ප්‍රතිපදාවෙන් තම සුවල්ප ආයුෂයක් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය විස්තර හැටියට විසඳනවා මානවකය මානවකයේ මේ ලෝකේ බොහෝ අය සත්වයෝ මරන්න නැති අය ඉන්නවා. සත්වයන්ට අබේ දෙන අය ඉන්නවා. සත්‍යයන්ට කරුණාවෙන් කටයුතු කරන අය ඉන්නවා. පණ ඇති සතුන් මරන්නේ නැති අය ඉන්නවා. පණ ඇති සතුන් මරන්නේ නැති අය ඒ ප්‍රතිපදාව හින්දාම මේ ජීවිතේ මරණයටපත් වුණාට පස්සේ සුගතියේ උපදිනවා. දෙව්ලොව උපදිනවා. මේ ජීවිතේ මරණයටපත් වෙලා දෙව්ලොව ඉපදුන් නැත්නම් සුගතියේ ඉපදුන් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවිකය ඒ අය මනුස්ස ලෝකයේ ඉපදිලා දීර්ඝාස භුක්ති විඳිනවාය කියලා. පණ ඇති සතෙක් කවුරු හරි මැරුවේ නැත්නම් පණ ඇති සතුන් නොමරා කටයුතු කරනවා නම් ඒ ප්‍රතිපදාව හින්දාම ඒ ක්‍රමයේ හින්දාම මරණයෙන් පස්සේ පින්වන්නේ සුගතියේ උපදිනවා එහෙම නැත්නම් දිවිලෝ දෙව්ලෝ උපදිනවා එහෙම දෙව්ලෝ ඉපදුන් නැත්නම් සුගතියේ ඉපදුන් නැත්නම් මනුස්ස ලෝකයේ ඉපදලා දීර්ඝාස භුක්ති විඳිනවා මානවකයේ දීර්ඝාස ඇතිවීමට හේතු වන ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාවෙන්ම තමයි දීර්ඝාස ලැබෙන්නේ එහෙනම් දීර්ඝාස අපිට ලැබෙන්න හේතුව මේ සමාජයේ ඉන්න අයට දීර්ඝාස ලැබෙන්න හේතුව කුමක්ද පරණ කලින් ජීවිතවල මනුස්ස ලෝකේ ඉන්න කාලේ සත්‍යයන් ඝාතනය නොකරපු නිසා මෙයාට මේ අයට දීර්ඝාස සම්පත්තිය ලැබිලා තියෙනවා. එහෙනම් දීර්ඝාස ලැබෙන්න කරලා තියෙන ප්‍රතිපදාවෙන්මයි දීර්ඝාස සම්පත්තිය ලැබිලා තින්නේ. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ මානවකතුමාට ඊළඟට කියනවා මානවකය මේ ලෝකේ ඉන්නවා මේ ලෝකේ ඉන්න බොහෝ ආබාධ තියෙන අය. ඒකට හේතුව කුමක්ද කියලා කියනවා. මේ ලෝකේ බොහෝ මිනිස්සු ඉන්නා පින් ආන්නේ සත්වයන්ට වද දෙනවා. සමහර අය සත්තු මරනකොට ගහලා මරනවා. ඒ කියන්නේ ගොඩාක් ගහනවා. පොල් වලින් ගහනවා, හිර කරලා තියනවා, කරන්ට් එක, ඒ කියන්නේ විදුලිය සම්බන්ධ කරනවා, ගොඩාක් වද දෙනවා, හිංසාකාරී වැඩ කරනවා. ඒ වගේ සත්වයන්ට ගොඩාක් හිංසා කරනකොට සත්වයන්ට ගොඩාක් හිංසා කරපු කට්ටිය මරණයටපත් වුණාට පස්සේ නිරේ උපදිනවා කියන බුදුරජාණන් වහන්සේ. සත්වයන්ට ගොඩාක් හිංසා කරන අය නිරේ උපදිනවා. නිරේ උපදුන් නැත්නම් මේ මානවකයාට සඳහන් කරනවා manuss ලෝකයේ ඉපදිලා ගොඩාක් ලෙඩ බහුල කෙනෙක් බවට පත් වෙනවා. manuss ලෝකයේ ඉපදුනාට ගොඩාක් ලෙඩ බහුල කෙනෙක් බවට පත් වෙන එහෙනම් ගොඩාක් ලෙඩ බහුල වීමට හේතු වන ප්‍රතිපදාවක් තියෙනවා නේ යම්කිසි කෙනෙකුට ගොඩාක් ලෙඩ තියෙනවා නම් මේ කායිකව කායිකව යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ ලෙඩ ගොඩාක් තියෙනවා නම් ඒ ලෙඩ ඇති වෙන්න ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව තමයි කලින් මනුස්ස භයන් වල සත්‍යයන්ට ගොඩාක් වද දීලා ගොඩාක් හිංසා කළා ඒ ප්‍රතිපදාවෙන් හින්දම සත්‍යයන්ට කරදර කරපු ප්‍රතිපදාවෙන් හින්දම තමයි Tamanට මේ ලෝකේ ඉපදලා අධික ලෙඩ තියෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් කෙනෙක් සත්වයන්ට හිංසා කරන්නේ දයානුකම්පාවෙන්ම කටයුතු කරනවා සත්වයන්ට කෑම බීම දෙනවා ඒ අයට හිංසා කරන්නේ දඬු මුගුරු වලින් ගහන්නේ ඒ අයට හිංසා කරන්නේ නැති හින්දා මේ අවිහිංසාව හින්දාම මරණින් මත්තේ දෙව්ලෝ උපදිනවා එහෙම නැත්නම් සුගතිය උපදිනවා දෙව්ලෝ උපදිනවා දෙව්ලෝ උපදින්න නැත්නම් සුගතිය උපදුන් නැත්නම් මේ කාම සුගතියේ මනුෂ්‍ය භවයේ ඉපදිලා ඒ අයට මහා ලෙඩ ඇත්තේ නැහැ අල්පාබාධ තියෙන්නේ කියන දැන් මේ සමාජයේ ඉන්නකොට පින්වන්නේ කායිකව ආබාධ අඩු අය කොච්චර ඉන්නවද ඒ කායිකව ආබාධ අඩු වෙන්න හේතුව කුමක්ද කායිකව ආබාධ අඩු වෙන්නට හේතු වන ප්‍රතිපදාව තමයි කලින් බයයන් වල පින්වත්නි සත්‍යයන් හිංසා කරලා නැති බව තුල්ලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ තෝදේය සිටුතුමාගේ තෝදේය බමුණාගේ පුත්‍රයා වන සුබමානකුතුමාට සඳහන් කරනවා ඊළඟට පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානවකය මේ ලෝකයේ බොහෝ අය ඉන්නවා මේ ලෝකයේ බොහෝ අය ඉන්නවා අධික කිපෙන සුළු අය අධික තරහා යන අය අනිත් අයගේ වචන ඉවසන්න බෑ, ක්‍රියාකලාප ඉවසගන්න බෑ. මේ ලෝකයේ අනිත් අය අපිට ඕන විදිහට නෑ කියලා අධිකව කිපෙනවා පින්වත්නි. අධිකව කිපෙන එක හින්දාම මරණයෙන් මත්තේ නිරේ උපදිනවා කියන බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුට තරහ යනවා නම්, කෝපය ඇති වෙනවා නම්, වෛරය ඇති වෙනවා නම්, ඒ වෛරය සංසිඳවා ගන්න මහන්සි වුනේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණින් මත්තේ කායස වේදා පරම් මරණං ඒ කියන්නේ කය බිඳුනාට පස්සේ පින්වන්නේ මරණයටපත් උනාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ තනත්තා අධික දුක් තියෙන නිරේ උපදිනවා. යම්කිසි කෙනෙක් නිරේ උපදින්න නැතුව මනුස්ස ලෝකෙම ආයිපදුනොත් එහෙම එයාට මොකද්ද වෙන්නේ? දුර්වර්ණවත් විදියට තමයි මෙයා උපදින්නේ. එහෙමනම් මේ ලෝකයේ සමහර අය දිහා බලනකොට බය හිතෙනවා. පොඩි ළමයින්ට එහෙම පෙන්වන්නේ නැහැ සමහර අය. එහෙනම් තමන්ගේ ශරීරය දුර්වර්ණ වීමට හේතුව මේ සමාජයේ ඉන්න බොහෝ අයගේ ශරීර දුර්වර්ණ වීමට හේතුව දුර්වර්ණ වීමට යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ ප්‍රතිපදාව අනුගමනය කරපු හින්දාම තමයි තමන්ගේ ශරීරය දුර්වර්ණ වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිපදාව තමයි අධිකව කිපෙන සුළු බව අධික තරහ ගිය ප්‍රතිපදාවෙන් තමයි Tamanට දුර්වර්ණ ශරීරයක් හම්බෙලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇතැම් අය මේ ලෝකයේ පින්වන්නේ කටයුතු කරන බොහොම මෛත්‍රී සහගතව කටයුතු කරනවා. තරහ පාලනය කරගෙන කටයුතු කරනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී සියලු දුක් විඳින අය මේ ලෝකේ ඉන්නේ. ජාති ආගම් පැත්තකින් තියලා මේ ලෝකයේ ඇත්ත తත්වයේ තේරුම් අරගෙන අර කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනා වගේ කුද්දක නිකායේ කුද්දක පාඨපාළයේ තියෙන මෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාතා යතා නියම් පුත්තම් මාවිසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසම්භාවේ අපරිමාණ යම්කිසි අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා යම්කිසි අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා දිවි දෙවැනි කොටගෙන ආරක්ෂා කරන්නේ තමන්ගේ ජීවිතේ නැතු උනත් දරුවාගේ ජීවිතේ නැති වෙන්න අම්මා දෙන්නේ නැහැ. ඒවම් පිසබ්බ භූතේ ස්වාන් ඒ වගේ මහණෙනි අනන්ත චක්‍රාවාදවල ජීවත් වෙන සියලුම සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕන සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා අනිත් අයගේ සැපයට කැමති වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තරහ ගන්නේ නැතුව තරහා සංසිඳ වෙන විදිහට මෛත්‍රියෙන් කටයුතු කරොත් එහෙම එයා මරණයටපත් වුණාට පස්සේ ඒකාන්ත වශයෙන්ම සුගතිය උපදිනවා දෙව්ලොව උපදිනවා එහෙම නැත්නම් මනුස්ස භවයක ඉපදුනොත් එහෙම එයා වර්ණවත් වෙලා පින්වත්නි යාගේ ශරීරේ වර්ණවත් වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ ගැටලුව විසඳනවා ඊළඟ ප්‍රශ්නේ විස්තර හැටියට විසඳනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ සමහර අය ඉන්නවා මේ ලෝකේ අනිත් අයගේ සතුට දරන්න බැරි අය. මනුස්ස ලෝකේ ඉන්නකොට අනිත් අයගේ දියුණුව ඉවසන්න බෑ. ඊර්ෂියාව ඇති වෙනවා. අනිත් අයට හරියනවට කැමති නැහැ. අනිත් අය වාහන ගන්නවට, අනිත් අය ගෙවල් හදනවට කැමති නැහැ. අනිත් අය දියුණු වෙනවට කැමති නැතුව Tamanට දරන්න බැරි මහ ඊර්ෂියාවක් ඇති වෙනවා. ඒ ඊර්ෂියාව ඇතිවීමේ ඵලයක් හැටියට ඒ අය මරුණාට පස්සේ පින්වත්නි නිරේ උපදිනවා කියන බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ වස්තුවට අනිත් අයගේ පිළිබඳ මුදිතාව නැති හින්දා අනිත් අයට ඊර්ෂ්‍යා කරන හින්දා ඒ ශරීරවලට ඒ අයගේ දරුවන්ට දෙමව්පියන්ට ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරලා ඒ අය මරණයටපත් වුණාට පස්සේ අධික දුක් තියෙන, කටුක දුක් තියෙන, තීව්‍ර දුක් තියෙන නිරේ උපදිනවා. නිරේ උපදුන් නැත්නම් පින්වත්නි මනුස්ස ලෝකයේ ඉපදිලා එයාට අල්ප පිරිසක් එක්ක තමයි මෙයා උපදින්නේ. ඒ කියන්නේ තමන්ගේ පරිවාර සම්පatti ඉතාම අල්පයි. අල්පේ ශාක්‍ය වෙලා තමයි මිනිස්සු වෙලා හිටියට තමන්ගේ පිරිස අඩුයි. යමක් වැඩක් කරන්න යනකොට කතා බහ කරන්න යනකොට තමන්ට පක්ෂපාතීය අඩු අය ඉන්නවද නැද්ද මේ ලෝකේ ඉන්න? ඇයි ඒ කලින් ජීවිත වෙලා අනිත් අයට ඉරිසියා කරපු අය? ඒ ප්‍රතිපදායෙන්ම තමයි තමන්ට පිරිස අඩු වෙලා තියෙන්නේ. අල්පේශාක්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ සුබ මානවකතුමාට පින්වන්නේ ඊළඟට දේශනා කරන මහණෙනි සුබ මානවතුමාට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ සමහර අය අනිත් අයගේ දියුණුවට හරිය කැමති. හිත ඇතුළින්ම අර අම්මෙක් දරුවෙක් පිළිබඳ සතුට වෙනවා වගේ දරුවා දියුණු වෙනකොට අම්මට තාත්තට සතුට දරන්න බෑ. ඉතින් අනේ විශාල මුදිතාවක් තියෙනවා. ආන් වගේ මේ ලෝකේ මහා ගුණවන්ත මිනිස්සු ඉන්නවා. අනිත් අය දියුණු වෙනවට වල කපන්නේ නැහැ. අනිත් අය දියුණු වෙනකොට මම දියුණු වුණා වගේ සතුට වෙනවා. අනිත් අය වාහන ගන්නකොට අනිත් අය ගෙවල් හදනකොට අනිත් අය ප්‍රතිපදාවේ ඉන්නකොට අනිත් අය භාවනා කරනකොට අනිත් අය ආහාර පාලනය කරනවා දකින්නකොට අනිත් අය නිින්ද පාලනය කරනවා දකින්නකොට මොකද කරන්නේ ප්‍රතිපත්තියේ ඉන්නවා දකින්න මේ ලෝකයේ දියුණු වෙනකොට හොඳට භාර්යාව ඉන්නකොට හොඳට ස්වාමියා ඉන්නකොට හොඳ විවාහ ජීවිත ගත කරන අය දකින්නකොට හරියම සතුටු වෙන අනේ මේ හොඳින් ඉන්නව නේද සතුටින් ඉන්නව නේද කොච්චර හොඳයිද කියලා පින්වන්නේ ඉරිසියාව නැතුව සතුටු වෙන ගතිය මුදිතාව ඇති කරගෙන ඉන්නවා මුදිතාව ඇති කරගෙන ඉන්න තැනත්තා බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ සුභ මානවකතුමාද චූලකම්ම විභංග සූත්‍රයේදී මරණයටපත් වුණාට පස්සේ ඒ අය දිව්‍ය ලෝකයේ උපදින දෙව්ලෝ උපදින එහෙම නැත්නම් මනුස්ස භවයේ උපදිනොත් එහෙම විශාල පරිවාර සම්පත්තියක් එක්ක මහේශාක්‍ය බවටපත් වෙලා තමයි මනුස්ස ලෝකයේ ඉන්නේ මේ ලෝකයේ මිනිස්සු කොච්චර ඉන්නවද විශාල පිරිසක් ඕන වැඩකට උදව් කරනවා දියුණුවට පාර කපනා හැම වෙලෙම විශාල පිරිසක් තමන්ව අනුගමනය කරනවා පින්වන්නේ. ඒ ඇයි මේ මහේශාක්‍ය වෙලා ඉන්නේ? කලින් ජීවිතවල ඉරිසියාවක් නැතුව මුදිතාවෙන් කටයුතු කරපු හින්දා ඉතින් අපි ලොකු අදිෂ්ඨාන ඇති කරගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සුබ මානකතුමාට දේශනා කරනවා. සුබ මානවකය සමහර මිනිස්සු අනිත් අයට යමක් දෙන්නේ නැහැ. යමක් පරිත්‍යාග කරන්නේ නැහැ. දැඩි ලෝභීව ඉන්නවා. යමක් පරිත්‍යාග නොකරන හින්දාම මරණයටපත් වෙලා, දන් නොදෙන හින්දාම මරණයටපත් වෙලා, නිරේ උපදිනවා. නිරේ උපදුන් නැතුව මනුස්ස ලෝකයේ උපදිනොත් එයම ඊටාම දුප්පත් වෙලා උපදිනවා. යමක් භෝග සම්පත්තියක් නැතුව භෝග සම්පත්තිය අඩුව දුප්පත් වෙලා ඉපදෙනවා. දුප්පත් වෙලා ඉපදෙන්නට හේතු වෙන ප්‍රතිපදාව කුමක්ද? කලින් භවයන්වල පින්වන්නේ දන් නොදීම. දන් නොදීම හින්දාම තමයි දුප්පත් වෙලා ඉපදෙන්නේ කියලා තේරුම් අරගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන සුභමානවකතුමාට මානවකය සමහර අය Tamanට ලැබෙන හැම දෙයක්ම පරිත්‍යාග කරනවා. පුලුවන් තරම් ශ්‍රමයේ පරිත්‍යාග කරනවා, ධනෙ පරිත්‍යාග කරනවා, අනිත් අයට දන් දෙනවා. ඒ දන් දෙන හින්දා සතුට වෙන හින්දා අනිත් අයට යමක් පරිත්‍යාග කරන හින්දා ඒ තනත්තාට මරණින් පස්සේ දෙව්ලොව උපදිනවා සුගතියේ උපදිනවා එහෙම නැත්නම් මනුස්ස භවයේ උපදිනොත් එහෙම විශාල භෝගස්කන්ධයකින් යුක්තව යාන වාහන භවභෝග සම්පත් වලින් පිරිච්ච ජීවිත අපි කොච්චර දැකලා තියෙනවද සමහර අය ඒවට අකුල් හෙලනවා පින්වන්නේ ඒ කලින් ජීවිතවල අන් අයට යමක් දීමේ ආනිසංශයයි ඒ අයට ලැබිලා තියෙන කලින් ජීවිතවල පරිත්‍යාග කරපු නිසා කියලා අපි සිහිය උපදවා ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණාව දේශනා කරන ඊළඟ ප්‍රශ්නේ විසඳනවා සුභමානකතුමාට මානවකය ඊළඟට මානවයා අහන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මානවකයේ සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඉපදුනාට පස්සේ බොහෝම මාන්නෙන් ඉන්නවා හරියට ඉදමිලා වගේ ඉන්නේ හරියට ඇවිදින්නේ 아무තු වෙලා කතා කරන්නේ 아무තු වෙලා මම මේ විදිය කෙනෙක් මම මේ ලෝකෙ මෙහෙම කෙනෙක් කියලා හරිම ආඩම්බරකාරීව ජීවත් වෙන මානෙන් උදම්මවාගෙන හරියට ධජයක් වගේ දද පතාකයක් වගේ ඉහළට එසෙලා මේ ලෝකේ අපි අර කියන්නේ උස්තැන් දැක හැකිලෙන්නේ මිටතැන් දැක පුප්පන්නේ කියලා ආන්නේ වගේ ඉහළට ගිය තමන්ව මැනගන්න ගතිය තමන් ඉහළ කෙනෙක් කියලා හිතන ගතියක්. ආන් ඒක ඒ මාන්නේ හින්දාම අතිමානය හින්දාම පින්වන්නේ මරණයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිරේ උපදිනවා. හැබැයි නිරේ උපදුන් නැතුව manuss ලෝකයේ ඉපදුනොත් එයාට මොකද්ද වෙන්නේ? එයා නීච කුලයක උපදිනවා. පහළම කුලයක උපදිනවා. මාන්නේ අධිකය මනුස්ස ලෝකයේ ඉපදලා මේ සමාජයේ පින්වන්නේ බොහෝම පහත් කුලවල උපදිනවා. පහත් කුලවල උපදින්නට යම්කිසි හේතු වන ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒකට හේතුවම තමයි අධිකමාන්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරිය අනිත් සමහර මිනිස්සු වෙන හරිම නිහතමානී පින්වන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේම අපි දන්නා නේද? පාපිස්සා පාපිස්නා 20ක් වගේ ජීවත් වෙලා තිනේ. ඒ කියන්නේ පාපිස්සෙන් පින්වත්නි හොඳ අයත් කකුල් පිහිනවා, නරක අයත් කකුල් පින ඕනම කෙනෙක් කකුල් පිහාගෙන යනවා. ආන් වගේ සාරිපුත්ත ආදී මහා උතුම් මිනිසුන් මේ ලෝකයේ ජීවත් වෙන ඉතාම නිහතමානීව ජීවත් වෙලා තියෙන නිසා අපි ආඩම්බරයන් නැතුව අපි නිහතමානීව ජීවත් වෙනවා නම් අර යමක් තේරෙන්න දැනෙන්න දැනෙන්න පිටින් අපි කියන්නේ පිරුණු කලේ දිනසලේ කියලා ආන් වගේ බොහෝම නිහතමානීය අන් අයට ගෞරව කරමින් ගුරුවරයන්ට ගෞරව කරමින් බාලයට ගෞරව කරමින් තමන්ගේ නිහතමානී බව ආරක්ෂා කරගෙන මේ ලෝකේ යම් කිසි කෙනෙක් කටයුතු කළොත් එහෙම ඒ තැනත්තාට මොකක්ද වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අය තමන්ගේ නිහතමානී ප්‍රතිපදාවින්දම මරණයටපත් වුණාට පස්සේ දෙව්ලෝ උපදිනවා එහෙම නැත්නම් සුගතියේ උපදිනවා මනුස්ස භවයක ඉපදුනොත් එහෙම මොකක්ද මෙයාට වෙන්නේ මෙයා මහා උසස් කුලවල උපදිනවා. ඉතින් අනේ මනුස්ස ලෝකයේ ඉහළ කුලවල, ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී කුලවල උපදිනවා. ඇයි ඒ උපදින්නේ? කලින් ජීවිතවල ඊටාම නිහතමානීව හිටපු නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට මේ සුබ මානවකතුමාන මානවකය සමහර අය ඉන්නවා මේ ලෝකේ, සමහර අය මේ ලෝකේ ඉන්නවා කුසලයේ අකුසලයේ කියලා කාගෙන්වත් අහන්නේ නැහැ. සාවද්‍ය දේ අනවද්‍ය ආදී දේ වැරදි හොඳ දේ මොකද්ද කියලා අහන්නේ නැහැ. හොඳ නරක විමසන්නේ නැහැ. ගැටලු විමසන්නේ ඒ ප්‍රශ්න අහන්නේ නැති හින්දාම නුවණින් විමසන්නේ නැති හින්දාම මරණයටපත් වෙලා නිරේ උපදිනවා. හැබැයි මනුස්ස භවයේ ඉපදුනොත් එහෙම දුෂ්ප්‍රාඥ වෙලා උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුෂ්ප්‍රාඥ වෙන්නට හේතු වෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් කලින් භවයන් වල කුසලයේ අකුසලයේ විමසපු නැති එක සාවාද්‍ය අනවද්‍ය කර්ම විමසපු නැති එක හොඳ නරක විමසුපු නැති එක කියලා අපි තේරුම් අරගන්න ඕන. ඒ වගේම සමහර අය කුසලයේ අකුසලයේ කුමක්ද? හොඳ දේ නරක දේ කුමක්ද? සාවද්‍ය දේ අනවද්‍ය දේ කුමක්ද කියලා විමසන අයට මොකද්ද වෙන්නේ? මරණයටපත් වුණාට පස්සේ දෙව්ලොව උපදිනවා. එහෙම නැත්නම් මනුස්ස භවයක ඉපදුනොත් එම අධික ප්‍රඥාවක් තියෙන කෙනෙක් බවට පත් වෙලා උපදිනා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 14ම පින්වත්නි මාත්‍රිකාව වශයෙන් විසඳපු කර්මය පිළිබඳ මාත්‍රිකාව සඳහන් කළ බුදුන් වහන්සේ ඒක විභජනය කරනවා. ඒකේ නිर्देशය දේශනා කරන එක විස්තර කරනවා දීර්ඝාස ලැබෙන්න කර්මානුරූප මොනවා කරාමද අල්පාස ලැබෙන්නේ කර්මානුරූප මොනවා කළාමද කියලා මෙන්න මේ ප්‍රශ්න 14ට බුදුරජාණන් වහන්සේ පින් අන්නේ පිළිතුරු ලබා දෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාව අවසානයේ පින්වත්නි මේ සුබමානකතුමාට පුදුමාකාර පැහැදීමක් ඇති වෙනවා මේ කර්මය පිළිබඳ මෙච්චර අවබෝධයකින් සර්වඥතාන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධහමට ගොඩාක් පැහැදෙනවා ගොඩාක් පැහැදිලා පින්වත්නි මේ මානකතුමා කියනවා බුදුරජාණන් වහන්සේට පුදුමාකාර සතුටකින් මේ ලෝකයේ මිනිස්සු කර්මානුරූපව තමයි බෙදෙන්නේ මේ කර්මඵල સિદ્ધාන්තය පිළිබඳ දේශනා කළ බුදුන් වහන්සේට මේ විදිහට දේශනා කරනකොට ඕනම කෙනෙකුට පින්වත්නි අකුසල කර්ම පිළිබඳ මහා බීතියක් උපදිනවා කුසල කර්ම පිළිබඳ විශාල ඡන්දයක් ඇති වෙලා අකුසලයෙන් අත මිදලා කුසල් කරන්න හිත නැමෙනවා යෙදෙනවා පින්වත්නි කාටවත් දොස් කියන්නේ කර්මේමයි දායාදේ කම්මස්ස කෝම්මී කම්ම දායාදේ මට කර්මානුරූපයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ තව කෙනෙකුට නිඳා කළා හරියන්නේ නැහැ. මට ලෙඩ හැදෙනවා වැඩි කියලා කාටවත් නිඳා කළා හරියන්නේ නැහැ. මට කවුරු හරි අල්පාවසය ඇතිව නැතුණු කාටවත් නිඳා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම Tamanට වස්තු සම්පත් නැත්තම් කාටවත් නිඳා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම Taman පහක් කුලයක ඉන්නවනම් කාටවත් නිඳා කරලා හරියන්නේ නැහැ. Tamanට ප්‍රඥාව නැත්තම් කාටවත් නිඳා කරලා හරියන්නේ නැහැ. Taman දුර්වර්ණයි නම් කාටවත් නිඳා කරලා හරියන්නේ නැහැ. ඒ වගේම Tamanට දීර්ඝායස ලැබෙනවා නම් Tamanට ලෙඩ රෝග නැත්තම් ඒක වෙන කෙනෙකුට ප්‍රශංසා කරලා හරියන්නේ නැහැ. පින්වන්නේ කර්මානුරූපව තමයි මේ හීන ප්‍රනීත ආදී විදිහට බෙදිලා තියෙන්නේ කියලා තේරුම් අරගන්න අපි මහන්සි වෙන්න ඕන. ඉතින් මේ මානවකතුමා සතුටු වෙලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා සඳහන් කරනවා අභික්ඛන්තම් භෝකෝතම අභික්ඛන්තම් භෝකෝතම සේයතාවි භෝකෝතම නික්කුජ්ජිතං වා උක්කුච්චේය පටිච්චන්නං වා විවරේය මූලස්සවා මග්ගම් මාච්චකේය අන්ධකාරේන වා තේලපද්දෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති කියලා බවත් ගෝතමයාණන් මහන්ස ගෞතමයාණන් මහන්ස මහා උතුම් දෙයක් දේශනා කරේ මහා කාන්ත දෙයක් අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ කාන්තයි මේ දේශනාව මනාන ඊටාම උතුම් දේශනාවක් ඔබ කළේ සියයතාවි භෝගෝතම කොයි වගේද හරියට නිකම් යම්කිසි කෙනෙක් නික්කුච්චිතං වා උක්කුච්චේය යටිකුරු කරලා තිබ්බ භාජනයක් උඩුකුරු කරලා හරවලා තිබ්බා වගේ යටිකුරු වෙලා තිබ්බ භාජනයක් උඩුකුරු කරා වගේ නික්කුච්චිතං වා උක්කුච්චේ යටිකුරු කරලා තිබ්බ භාජනයක් උඩුකුරු කරා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වහලා තිබ්බ දෙයක් විවෘත කරලා පෙන්නුවා වගේ පටිච්චන්නං වා විවරෙය්‍ය වහලා තිබුණ දෙයක් විවෘත කරලා පෙන්නුවා වගේ මූලස්සවා මග්ගම් මාචික්කේය ඒ වගේම මම්මුලා වුණ කෙනෙකුට මග කියා දුන්නා වගේ මූලස්සවා මග්ගම් මාචික්කේය මග කියා දුන්නා වගේ මම්මුලා වූ තැනැත්තෙකුට මග කියා දුන්නා වගේ අන්ධකාරේනවා තේලපජ්ජෝතං ධාරේති චක්කුමන්තෝ රූපානි දක්ඛින්තීති අන්ධකාරයේ ඉන්න අයට රූප දකින්න කියලා තෙල් පහනක් දැල්ලෝ වගේ අනේක පරයායන්ගෙන් ඔබ වහන්සේ මට මේ ධර්මයේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ බවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් ධර්මයට සංඝරත්නයන් මගේ එකම සරණ කොට මම පිහිටපතනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරන් කියලා පින්වන්නේ අපි සඳහන් කරන්නේ මේ සුබ මානවකතුමා මේ මුළු ජීවිත පරිත්‍යාගයෙන්ම බුදුරජාණන් වහන්සේට සදාගෙන භාග්‍යවතුන් වහන්සේ යටිකුරු කරලා තියෙන දෙයක් උඩු කර කරා වගේ ඔබ වහන්සේ මට මේ ධර්මයේ දේශනා කළ එක එක පරයයෙන් වහලා තිබ්බ දෙයක් විවෘත කරා වගේ ඔබ වහන්සේගේ දේශනාව මම් මුලා වුණ කෙනෙකුට මඟ කියා දුන්නා වගේ ඔබ වහන්සේගේ දේශනාව අඳුරේ හිටපු අපිට අඳුරේ හිටපු කෙනෙකුට රූප දකින්න කියලා තෙල් පහනක් පත්තු කළා වගේ එක එක පරයයෙන් ඔබ වහන්සේ මගේ මේ ප්‍රශ්න 14ට පිරිතුරු ලබා දුන්නා. ඊ타මත්ම විශිෂ්ටයි, ඊ타මත්ම හොඳයි. බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ දිවි හිමියෙන් මම සරණ යනවා ඔබ වහන්සේත් ඔබ වහන්සේගේ ධර්මයත් ඔබ වහන්සේගේ ආර්ය මහා සංග්‍රහත්මයන් මගේ එකම පිරේ සරණ එකම පිහිට එකම ප්‍රතිස්ථාර හැටියට මම පිළිගන්නවා භාග්‍යවතුන් වහන්සේ අද පටන් අද පටන් ජීවිතේ තියෙනකන් අද පටන් මගේ ජීවිතේ තියෙනකම්ම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් කොට ඔබ වහන්සේ මා දරණසේක්වා කියලා පින්වත්නි මේ සුබමානවකතුමා බුදුරජාණන් වහන්සේට පින්වත්නි උපාසක භාවයේ ඉල්ලා සිටිනවන්න බලන්න මොන තරම් වටිනවද මේ සූත්‍ර දේශනාව අවසානයේ යම්කිසි කෙනෙක් උපාසකයෙක් වෙන්නේ කොහොමද උපාසකයෙක් වෙන්නේ කොහොමද කියලා මේ සූත්‍රයේ අවසානයේ පින්වන්නේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් කුමක්ද කොහොමද උපාසකයෙක් වෙන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ විසඳාගෙන හරියට යටකුරු වෙලා වැහිලා තිබ්බ ජීවිතයක් උඩු කරලා කරලා පෙන්නවා වගේ වැහිලා තිබ්බ දෙයක් විවෘත කරා වගේ එක එක විදිහට තමන්ගේ ජීවිතයේ සිහිය උපදනවා නම් කලින් මුලා වෙලා හිටපු අයට සිහිය උපදිනවා නම් මට වැරදුනා කියලා තේරෙනවා නම් මට ප්‍රශ්නයක් විසඳුනා කියලා තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය සරණ යනවා කොහොමද සරණ යන්නේ අදපටම් ජීවිතයේ තියෙනකම් මම බුදුන් දහම් සංගුණ සරණ යනවා. ඒ බුදුන් දහම් සංගුණ සරණ යන කෙනාට තමයි උපාසකයා කියලා කියන්නේ. උපාසිකාව කියලා කියන්නේ එතකොට බුදුන් දහම් සංගුණ සරණ ගිය උපාසකයෙක් කොට මාව දරන්න කියලා තමයි පින්වත්නි ධර්මයේ දන්න අය ධර්මයේ ගැන පැහැදුන අය ධර්ම ශ්‍රවණය කරපු අය තමන්ගේ ජීවිතයට විසඳුමක් ලැබුණ අය වෙන කිසිම විසඳුමක් මේ ලෝකේ නැහැ කියලා තේරුම් ගත්ත අය බුදුන් දහම් සඟුන් සරණ යන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ඉතින් මේ සුබ මානවකතුමා උපාසක රත්නයක් බවට පත් වෙනවා උපාසකයෙක් බවට පත් වෙනවා කියලා දැනගෙන තමයි බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ සුබ මානවකතුමා හිටපු ගෙදරට පිඬු සිඟා වඩින්නේ. ඉතින් අර තෝදෙය බමුණුතුමා අධික ලෝභයෙන් ඉඳලා මිය පරලව ගිහිල්ලා බල්ලෙක් කියලා ඉපදුනා බුදුන් වහන්සේට නිඳා කළපු නිසා අවීචි මහා නරකයේ ඉපදුන බව තමයි අට කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් අපි හොඳට මේ කාල වේලාවට අනුව ධර්ම ශ්‍රවණය කළා. අපේ ශක්ති ප්‍රමාණයෙන් පින්වත්නි මූලාශ්‍ර ග්‍රන්ථයේ හැටියටත්, පపంచ සූදනී අටුවා ග්‍රන්ථයේ හැටියටත්, ඒ වගේම සැඟවුණ අර්ථ ඉදිරිපත් කරන ටීකාවේ හැටියටත් අපිට දැනෙන තේරෙන හැටියට සූත්‍ර දේශනාවට අපි සාධාරණයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් මේ පින්වතුන්ට මේ ග්‍රන්ථ කියවන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපි හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා අද දවසේ මම ඉදිරිපත් කර ගාතාව තමයි කම්මස්ස කම්මස්සකා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය කර්මය තමයි අපේ එකම ඥාතිය අපේ එකම පිහිට අපේ එකම රැකවරණය අපේ දායාදය ඉතින් කර්මානුරූපව තමයි හීන ප්‍රණීත වශයෙන් මේ ජීවිත අපේ සකස් වෙලා තියෙන නිසා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා සසර දුකින් අත මිදෙන්න මේ ධර්ම දේශනාව උපකාර වේවා මේ පිංගතුන් හදා වඩා ඇති දඩි කරන්නට යෙදුන සදාදරණීය මෑණියන් සදාදරණීය පියතුමන් සුජීවත්ව වාසය කරනවා නම් ඒ අයට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා අභාවයට ගිහිල්ලා ඉන්නවා නම් මේගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා සංසාර දුකෙන් අත මිදේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගම්දනව් විහෙර විහාරයන් ආරක්ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව ශක්තිය වැඩේවා දෙවියන්ගේ දේව ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය තබන තබන පියවරක් පාසා පින්තුන් හැමදෙනාටම ලැබේවා දෙවියනුත් ප්‍රාර්ථනාවේ පරිදි සංසාර දුක් කෙලවර කොට ලබන අති උතුම් මම මහණෙනි සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි මේ ජයමඟ රූපවාහිනී නාලිකාවට ඒ නාලිකාවේ අපේ පූජනීය ගුරු ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ කාර්ය මණ්ඩලයට අපි බොහෝම කෘතවේදීව අපි පුණ්‍යානුමෝදනා කරන අපි බොහෝම සතුටටපත් වෙනවා. ඒ හැම දිනාටම සංසාර ජීවිතයෙන් අතමිදෙන්න මේ කරන සියලු කටයුතු මාර්මිතාවක්ම වේවා. ධර්ම ශ්‍රවණය කළ ලෝවාසී බෞද්ධ පින්වත් හැම දිනාටම හැම දිනාටම පින්වතුන් හැම දිනාටම කායික මානසික නිරෝගී භාවය ලැබේවා. දරුවන්ගේ යහපත් බල බලාපොරොත්තු සිද්ධ වේවා පෞල් ජීවිතවල සාමය සතුට සමගිය වර්ධනය වේවා පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රකවරණයෙන් තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් පරිදේවයන් නැත්තා වූ සදාකාලික සැපැත්තා වූ අමා මහ නිවනින් සැනසෙන්නටම මේ ධර්ම දේශනාව පිහිට පිණිස පවතිවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ගාතාවන් කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම් හැම දිනාටම තෙරුවන් සරණයි